ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිපති මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේකකාධිකාරී සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විධායක සභික සිරි මහින්ද පරිවේනාධිපති ප්‍රවීණාචාර්ය දර්ශනපති පූජනීය පරතුව ජිනරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ මාතෘකාව රාජ්‍යවාද ජාතකයේ ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. තෝ සාතු සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සනන්තු සග්ග මක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මත් සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස සාදු සාදු සාදු අක්ඛෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනෝ ජිනේ කදරියං දානේන සච්චේන අලික වාදිනං ඒතාදිසෝ අයං රාජා මග්ගාවියාහි සාරති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ලෞතර ධර්මයෙන් සුළු කොටසක් ගාථාවක් අපි මූලික මාතෘකාව කොටගෙන ඒ මාතෘකාවට අනුව මේ ධර්ම දේශනාව රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම මෙලොව ජීවිතය වාසනාවන්ත කරගන්න. අපේ ජීවිතේ හදාගන්න. අපේ ජීවිතේ ගොඩනගා ගන්න. හොඳ යහපත් සත්පුරුෂයෙක් වෙන්න. රටට, ජාතියට වැඩ ඇති මිනිසෙක් වෙන්න. ඔබට මේ ධර්මයේ ඉවහල් වේවි. ඔබේ ජීවිතය ගොඩ නැගෙන්න ඕනේ කොයි විදිහකින්ද? ඔබ සමාජගත වෙන්න ඕනේ කොයි විදිහකින්ද? ඔබේ සමාජ මෙහෙවර විය යුත්තේ කොයි විදිහකින්ද බලන්න ධර්මානුකූලව මේ දේවල් පිළිබඳව අහලා දැනගෙන කටයුතු කරන්න පුළුවන් මේ සමාජයේ ඉන්නවා සත්පුරුෂ මිනිස්සු සහ අසත්පුරුෂ මිනිස්සු කියලා කොටස් දෙකක්. සත්පුරුෂය කියලා කියන්නේ යුතුයකම් දන්න ධර්මයේ හැසිරෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරන කිසිවෙකුටත් හිංසා නැති පීඩා නැති කිසිවෙකුටත් දුක් නොදෙන දෑත දෙපය වෙහසවල හරි හම්බ කරලා ජීවත් වෙන මිනිස්සු. ඒ වගේම යුතුයකම් ගන්න කෙනා. සත්පුරුෂයා. සීලාදී ගුණධර්ම තියෙනවා. වත්පිළිවෙත් ටික හරියට කරනවා යුතුයකම් ටික හරියට දන්නවා වගකීම් ටික හරියට තේරුම් අරන් තියෙනවා ඒම මිනිස්සයා හොඳ සත්පුරුෂයෙක් සතර අගතියෙන් තොර වෙලා සීලාදී ගුණධර්මයේහි පිහිටලා අවම වශයෙන් පංචශීලාදී ප්‍රතිපත්තිවල පිහිටලා මේ ගුණධර්ම රකින්න ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට එහෙම මිනිස්සු තවතිසා දෙව්ලොව දෙවිවරු හඳුන්වන වචනයක් තියෙනවා. ওই වචනේ තමයි. මොකද්ද? සත්පුරුෂ කියන වචනේ. තන්වේ දේවා තාවතින්සා ආහු සත්පුරුෂෝයිති. එහෙම මිනිස්සයාට තවතිසා දෙව්ලොව දෙවිවරු කියන්නේ සත්පුරුෂයා කියලා. ඒ වගේම තමයි අසත්පුරුෂ කියන කොටසක් තියෙනවා. මේ අසත්පුරුෂ කියන කොටස යුතුයකම් දන්නේ නැහැ. ඒ කියන්නේ අර සත්පුරුෂයාගේ යහපත් ක්‍රියාවන් වල අනිත් පැත්ත. අයහපත් පැත්තනේ. යුතුයකම් දන්නේ නැහැ. චාරිත්‍ර දන්නේ නැහැ. වත් පිළිවෙත් දන්නේ නැහැ. ගුණ ධර්ම නැහැ. ධර්මයේ හැසිරෙන්නේ නැහැ. සීලාදී ප්‍රතිපත්ති නැහැ. ආත්මාර්ථකාමීත්වයේ විතරයි. පටු පරමාර්ථයේ විතරයි. නරක නපුරු සිටිවිලිමයි තියෙන්නේ මේ අසත්පුරුෂයන් ගාව. ඒ නිසා මේ ධර්ම දේශනාව දේශනා කරන්නේ සත්පුරුෂයන් තව තවත් යහපත් සත්පුරුෂයෙක් බවට පත් වෙන්න. ඒ වගේම අසත්පුරුෂයන් සත්පුරුෂයෙක් කරන්න. ධර්මය දන්න අයට තවත් ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති වෙන්න ධර්මයෙන් නොදන්න අයට යන්තම් හෝ අල්පයක් හෝ ඉගෙන ගන්න. මේ ධර්ම ශ්‍රවණයකින් ලබන ආනිසංසය. ඔහු කායික වශයෙන් යහපත් මිනිසෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරන මානසික තනසිල්ල. අවබෝධය ඔහුට ලැබෙනවා. කායික සුවය, මානසික සුවය. මෙලොව දියුණුව, පරලොව දියුණුව. සාංශාරික දුකින් නිදහස් වන අමාමහ නිවන. ඒ වගේම මේ ගමනේදී අපට අවශ්‍ය කරන නුවණ ධර්ම ශ්‍රවණ ආනිසංශයකින් යම් විදියකින් අපිට ලබන්න පුළුවන්. අපි මොන දේ තිබුණත් වැඩක් නැහැ. මොලේ නැත්නම්, නුවණ නැත්නම්, අවබෝධය නැත්නම්, තේරෙන්නේ නැත්නම්. මොන දෙයක් කළත් ප්‍රාර්ථනා කරන්න නුවණැස පහළ වේවා කියලා. ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් ඔබ සියලු දෙනාටම නුවණැස පහළ වේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරන්නේ. මා මුලින් මාතෘකා කළ ගාථාව පසුවට තේරුම් තබලා මේ මාතෘකා වෙච්ච රාජෝවාද ජාතකය කියන මේ ජාතක කතාව ඇසුරේ ඔබට දහම් පණිවිඩයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දල්හං දල්හස්ස කීපති මේ දේශනාව ලෝතර බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩවසන කාලේ එක්තරා රජ කෙනෙක් අරබයා දේශනා කොට වදාළ කතා ප්‍රවෘත්තියක්. එතකොට වර්තමානයේ තුල මේ කතාව තේස කූණ ජාතකය කියලා කියනවා. එක්තරා දවසක මේ කොසල් රජුරෝ Taman නඩු විසඳන වෙලාවේ කොසල් රජුරුවන් මේ අගතිගාමී විදියට තීන්දුවක් දෙනවා නඩු තීන්දුවක් දෙනවා. මේ අගතිකාමී විදියට දීපු නඩු තීන්දුව නැවත විනිශ්චයටපත් කරන්න සිද්ධ වෙනවා. දැන් අපෙත් මේ උසාවිවල නඩු කියනවනේ. නඩු කියලා සමහරක් ඒවා ඒ නඩු කියන අයට අවාසිසාගතව වැරදි හරි තීන්දුවක් දෙන්න ඕන එකට වැරදි තීන්දුව දෙනවා. එහෙම දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. එහෙම වුණාම නැවත ඒ අහන්න පුළුවන් ඇපිල් කරන්න පුළුවන්. ඒ වගේ සිද්ධියක් තමයි මේක. අගතිගාමී විදිහට නඩු තීන්දුවක් දුන්නා. ඒක නැවත විනිශ්චය කරන්න සිද්ධ වුණා. ගොඩ කාලයක් ගියා මේක විනිශ්චය කරන්න එයාට. මෙහෙම ගොඩක් කාලයක් විනිශ්චය කළ පැය ගාණක් කතා කළ කතා කළ මේක අ නිශ්චිත නිගමනයකට ඇවිල්ලා ඕනම නඩුකාරයෙක් හරි තීන්දුවක් දුන්නාම සමහර වෙලාවට වැරදි තීන්දුවක් දුන්නොත් ඒ පෑන කඩනවනේ. එහෙම නැත්නම් ඒ තීන්දුව ප්‍රකාශ කරලා රජුරුවොත් බොහොම ලස්සන රථයක නැගලා ලෝතර බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. ලෝතර බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ලෝතර බුදුහාමුදුරන්ගේ පියුන් පෙතිවන් පායුගල වැඳලා අවසර අරගෙන নমස්කාර කොට එකක් පස්ව හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ ආජතුමාගෙන් අහනවා. මහරජතුමනි මොකද මේ මහා දවාලක ආවේ? ස්වාමීනි මට අද අගතිගාමීව විසඳන ලද තීන්දුවක් නඩු තීන්දුවක් නැවත විනිශ්චය කරන්න සිද්ධ වුණා. ස්වාමීනි මට කාලය ගෙවිලා ගියා ගොඩක්. ඒ වගේම මට ඉඩක් ලැබුණා ඔබ වහන්සේ මුණ ගැහෙන්නට එන්න මේ නඩු තීන්දුවෙන් පස්සේ. මම ආහාර අනුභව කළා ස්වාමීනි අත වේලෙන්නත් කලින් ඔබ වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මට හිතුණා ඔබ වහන්සිට උපස්ථාන කරන්න අද දවසේ. මෙහෙම කියලා රජතුමා ලෞතර බුදුහාමුදුරුවන්ට වන්දනා කරමින් දෙදෙනා අතර පුංචි සාකච්ඡාවක් සිද්ධ වුණා. ඒ වෙලාවේ ලෞතර බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා. මහරජතුමනි දැහැමින් සෙමින් නඩු විසඳන එක මහා හොඳ කුසල කර්මයක්. මේක මේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම දැනගන්න ඕන කතාවක් නේ. හරිම මහත්ඵල මහානිසංසදායක කුසලයක්. ඒ කුසලය කොච්චරද කියනවනම් ස්වර්ග මාර්ගයට යන්න පුළුවන්. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් හොඳ කුසලයක් මේක. ඒ වගේම රජතුමා වගේ ඔබතුමා වගේ කෙනෙක් ඇවිල්ලා සර්වඥයන් වහන්සේ සමීපයේ අවවාද අනුශාසනා ලබාගෙන දැහැමෙන් තෙමෙන් නඩු විසඳනවා ඒක හරිම හොඳ දෙයක් හරිම ලස්සනයි ඒක පුදුමයක් නෙවෙයි මොකද රජතුමනි පෙර රජවරු සර්වඥන් වහන්සේලා නොමැති කාලේ උගත් බුද්ධිමත් සමාජයේ පිළිගත්තු උසස් යයි සම්මත නුවණින් දැනුමින් උසස් යයි සම්මත අයගේ උපදේශ අරගෙන තමයි ඒ වචන අහලා තමයි දැහැමින් නඩු විසඳුවේ. දැන් අපේ කාලෙත් අපට පේනවනේ නඩු විසඳන ක්‍රම සමහර උගත් යයි සම්මත ලොකු යයි සම්මත පොඩි යයි සම්මත එහෙම නැත්නම් නැති යයි සම්මත ඇමති යයි සම්මත කියන අයගෙනුත් අහලා නඩු විසඳපු ලෝකයක් රටක් මේ හැබැයි මේ ලෝතුරා බුදුහාමුදුරුවෝ නැති කාලෙක එහෙම දැහැමින් දෙමින් රට පාලනය කළා මිනිස්සු විනිශ්චය කළා. ඒ වගේ අපිටත් වර්තමානයේ තුලත් අතීතයේ තුලත් ඕනි තරම් සාක්ෂි සාධක ඒ වගේම උදාහරණ තියෙනවා දැහැමින් සෙමෙන් විනිශ්චය කරපු නඩුත් දැහැමින් සෙමෙන් විනිශ්චය නොකරපු නඩුත්. ඕක ගමෙත් තියෙනවා. නගරේත් තියෙනවා පළාතෙත් තියෙනවා ඒක සමහර උසාවියෙත් තියෙනවා ඒක පොලිසියෙත් තියෙනවා දැන් මේ ආයතනවල ඉන්න හැම කෙනාම මේ ටික හොඳට දැනගන්න ඕනේ ඒ මොකක්ද සතර අගතියෙන් තොරව චන්දා දෝසා බය මෝහ මේ සතර අගතියෙන් මිදිලයි අපි නඩු අහන්න ඕනේ අපි නඩු විසඳන්න ඕන. එක එක්කෙනාට ඇලීම් ඇතිව, ගැලීම් ඇතිව, වාසි ඇතිව, ප්‍රයෝජන ඇතිව නැත්නම් දෝෂ ඇතිව, දෝෂ හදමින් ද්වේෂ සහගතව ඒ වගේම ද්වේෂයෙන් අත මිදලයි අපි මේ ප්‍රශ්නෙට විසඳුම තරය හදවන්න දෙන්න ඕනේ. ඒ වගේම බය බීතිය ත්‍රාසය හදාගෙන නෙමෙයි අපි නඩුවිස දන්නවනේ මේ කට්ටිය නිදහස් වුණොත් අපිට මෙහෙම වෙන්නේ මේ කට්ටිය නිදහස් වුණොත් මේ කට්ටියට හරියාවේ ඒ වගේම මුලාභවින් තොරවයි අපි නඩුවක් විසඳන්න ඕනේ ප්‍රශ්නයක් විසඳන්න ඕනේ ඒ වගේම පින්නතුනි දසරාජ ධර්මයෙන් යුක්තව අපි මේ සමාජයේ පාලනය කරන්න ඕනේ මේ ප්‍රශ්න වලට උත්තර සපයන්න ඕන. දාන සීල පරිත්‍යාග ආදී වශයෙන් ඒවට පටහැනි නොවි දැහැමින් රජකම් කරලා ඒ කාලේ ඒ කියන්නේ ලෞතුරා බුදුවරු නැති කාලයකත් රජවරු දෙව්ලොව ගියා කියලා ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ රජතුමාට පැහැදිලි කරලා දෙනවා. මේක අතීත කතා. ඊළඟට ඒ ගැන ලෞතර බුදුහාමුදුරන්ගේ මේ රජතුමා අනුව ස්වාමීනි මට ඒ අතීත කතාවක් කියා දෙන්න කියලා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. පෙර බරණැස් නුවර බඹදත් රජුරෝ රට බොහෝම දැහැමින් තෙමින් රට පාලනය කළා. ඒ කාලේ මේ බෝසතාණන් වහන්සේ එක්තරා මේ බඹදත් රජතුමාගේ අගබිසවගේ කුස පිළිසිඳ ගත්තා. දරු ගැඹ මෝරලා මව් කිසින් මව් කුසින් බිහි වුණා. ඒ වගේම නම් තබන දිනේ ඔයත්තු අහලා තියෙනවනේ බඹදත් කියලා. මේ බඹදත් පරම්පරාවෙම උපන් මේ කුමාරයට බඹදත් කුමරු කියලා නම තිබ්බා. පිළිවෙලින් වැඩි වියටපත් වෙලා ඒ වගේම සොළොස් වියටපත් වෙලා තක්සලා නුවරට ගිහිල්ලා සියලු ශිල්ප දැන ඉගෙනගෙන ඒවා නිමාවටපත් කළා තම පියාගේ අවවාද අනුශාසනා ඇතිව ජීවත් වෙලා ආවාහ විවාහ වෙලා පියාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයටපත් වෙනවා මේව රාජ්‍යත්වයටපත් වෙලා බොහොම දැහැමින් සෙමෙන් රජ කරගෙන යනවා. අර මා මුලින් කියපු විදියට ඡන්දාදී සතර අගතියෙන් තොරව. ඒ සතර අගතියෙන් මිදිලා දැහැමින් රජ කරගෙන යනකොට ඇමතිවරු, මැතිවරු, ප්‍රාදේශීය නායකයන් ඒ විදිහටම දැහැමින් රට පාලනය කරන්න පටන් ගත්තා. මොකද රජුරුව දැහැමේ රජුරෝ ගුණගරුකයි, රජුරෝ විනයගරුකයි, රජතුමා ප්‍රතිපත්ති ගසහගතයි. ඒ නිසා මැති ඇමතිවරු මොකද රජුරෝ විනයගරුකනේ. ඒ නිසා ඒ රටේ එකම රටක් එකම නීතියක් බවට පත් වෙලා හැම කෙනෙක්ම එක විදියට ලස්සනට රට පාලනය කරලා විනයගරුකව නීතිය හරියට ප්‍රතිපත්තියක් හැටියට අනුගමනය කරනවා. මෙහෙම නඩු විසඳගෙන යනකොට මේ රටේ නඩු අහන්න එන මිනිස්සු වැරදි කරන මිනිස්සු අඩු වුණා. එතකොට රජ මිදුලේ නඩු විසඳීම සඳහා පිහිටුවල තිබුණ අධිකරණ ශාලාව. ඒ අධිකරණ ශාලාව මේ හෝටලයක් හදන්න කැඩුව නෙමෙයි. එහෙම නැත්නම් වෙනත් වමනාවකට කැඩුවත් නෙමෙයි. මැති ඇමතිවරයෙකුගේ ඕනකමකට කැඩුවත් නෙමෙයි. මේ අධිකරණ ශාලාව අයින් කරන්න ඕනේ කියලා. තීන්දුවක් ගන්නවා මොකද දවස පුරාම අධිකරණ ශාලාවේ මැති ඇමතිවරු වාඩි වෙලා හිටියට විනිශ්චයට විනිශ්චය සඳහා කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඒතොර අධිකරණ ශාලාව ඉවත් කරන්න සිද්ධ වෙන්නේ මොකද? නඩු අහන්න වැරදි කරන මිනිස්සු නැති රටක් බවට පත් වෙනවා. මමදත් කුමාරයා රජ වුණාට පස්සේ. ඒ නිසා මේ අධිකරණ ශාලාව ඉවත් කරන්න තීරණය කළා බෝසතාණන් වහන්සේ දැන් කල්පනා කරනවා රටේ මිනිස්සු දැන් දැහැමින් ජීවත් වෙනවා. මම දැහැමින් සෙමින් විනිශ්චය කළ රට පාලනය කරනවා. මගේ මැති ඇමතිවරු ප්‍රාදේශීයව ඉන්න සියලු දෙනා ඉතාමත් මනමින් දැහැමින් මේ රට පාලනය කරනවා. අධිකරණ ශාලා නැති වෙලා යනවා. නඩු අහනතන් නැති වෙලා යනවා. නඩු කියන්න මිනිස්සු නැති වෙලා යනවා. මිනිස්සුන්ට එකිනෙකා කා කොටා ගන්න ප්‍රශ්න නැති වෙලා යනවා. ඒ නිසා මේ රජුරෝ ඉතාමත්ම ප්‍රසිද්ධ ගුණ ගායනා කරන රජෙක් බවට පත් වෙනවා. හැබැයි රජුරවන්ට මේ දේවල් තේරුණා හොඳට දැන් මේ ගමේ මේ පළාතේ මේ රටේ මිනිස්සු ඇත්තටම මට ಗುಣ කියනවද මට අගුණ කියනවද දැන් මේක බලන්න ඕනේ කියලා මොකද ලෝකයක් ගත්තත් රටක් ගත්තත් ලංකාව ගත්තත් ඕනම රටක මේ රට පාලනය කරන රජවරු ආශ්‍රය කරන්නේ මේ ඒ රජවාසලයේ ඉන්න නැත්නම් ඒ ආයතනයේ ඉන්න පිරිසනේ පිටස්තරට ගියාටත් ඔහුට ලං වෙන්න ඉන්න පිරිසනේ. ඉතින් ඒ ළඟින් ඉන්න ලාභ ලෝභ ලැබෙන එහෙම නැත්නම් ප්‍රශංසා ලැබෙන තාන්නමාන්න ලැබෙනකොට ඒ රජුරවන්ට තේරෙන්නේ මේ මගේ ළඟ ඉන්න මිනිස්සු මට හොඳ කියනවා. රටේ මිනිස්සුත් මට හොඳ කියනවා. 100ට 100ක් මාව හොඳයි කියලා තමයි මිනිස්සු කියන්නේ කියලා වටපිටාවේ ඉන්න අය තමයි කියන්නේ. හැබැයි එයා දන්නේ නැහැ රටේ ඉන්න මිනිස්සු බනිනවා කියලා. ඒ නිසා මේ රජතුමා කල්පනා කළා මේක ඇතුලේ ඉන්න මිනිස්සු හැම කෙනාම මගේ හොඳ කියන්නේ. සමහරට බයට වෙන්නේ නැති. සමහරට බයට වෙන්නේ නැති. ඒ නිසා රජුව කල්පනා කරනවා මේක ඇතුලේ ඉන්න මිනිස්සුන්ගෙන් මේ කාලේ නෑ වැඩක් පිටට ගිහිල්ලා අහන්න ඕන. නගරයට ගිහිල්ලා අහන්න ඕන. ඒ නිසා නගරේ බලනවා. තොරතුරු හොයලා ගිහිල්ලා පරීක්ෂා කළා මගේ අගුණ කියන කෙනෙක් ඉන්නවද කියලා. ඒ කවුරුවත් අගුණ කියන කෙනෙක් නෑ අගුණ දකින්නේ නෑ. ಗುಣ කතාවමයි කියන්නේ. දැන් අජිරෝ කල්පනා කරනවා දැන් මේ අය මෙහෙම කරනකොට බලන්න ඕන පිටස්තර පළාත්වලට ගිහිල්ලා. ඒ නිසා රජුරෝ දැන් නගරේ එහෙම නැත්නම් ප්‍රධාන නගරේ, රජවාසලේ, ඇතුල් නුවර, පිට නුවර, පිට පළාත්වල ආදී වශයෙන් මේ හැම නගරයක්ම පරීක්ෂා කරලා නුවරින් පිට හතර දොරටුව අසල ගම් පරීක්ෂා කරලා ඒ ගම්වලත් අගුණ කියන කෙනෙක් නැති නිසා ಗುಣ කතා වහල මේ ජනපදවල පරීක්ෂාවට ගියා මේ රතයක නැගිලා වෙස් වලාගෙන ප්‍රියදුරත් එක්ක මෙහෙම ගිහිල්ලා හැම තැනම පරීක්ෂා කරලා බැලුවා මේ පසල් ගම්වලත් දනව්වලත් පරීක්ෂා කරලා බැලුවා කිසිම අගුණයක් දැක්කේ නැතුව ගුණයක්ම දැකගෙන එනවා මේ පිටසර ගම්වලින් දැන් ආයෙත් නගරයට යන්න. මෙහෙම යන්න එනකොට ඒ කාලෙම මේ මල්ලික නම් කොසල් රජතුමා මල්ලික කියන කොසල් රජතුමා එයත් අර විදියෙම බොහොම දැහැමින් සෙමින් රට පාලනය කරපු කෙනෙක්. එයත් මේ විදිහටම රට පාලනය කරලා නීති හරියට අනුගමනය කරලා මෙයාටත් හිතෙනවා මට මේ රටේ මිනිස්සු හොඳ කියනවාද? ಗುಣ කියනවාද? මගේ වැරදි කියනවාද? මට මේක හොයන්න ඕන කියලා. ඒ රජතුමා තර විදියට රජවාසලේ හෙව්වා. පිටස්තර ඊළඟේම ඇතුල් නුවර හෙව්වා. පිට නුවර හෙව්වා. ජනපදවල හෙව්වා. ප්‍රාදේශීය ජනපදවල හෙව්වා. ඒ වගේ ගම් නියම් ගම් දනව් කරා ගිහිල්ලා ඒ රජතුමත් ඒ රජතුමාගේ ප්‍රශංසාව මිසක ඒ රජතුමාටත් ජනතාවගේ ප්‍රශංසාව මිසක අගුණයක් කියන්නේ නැති නිසා ඒ රජතුමා දැන් නුවරට යන්න අර මාවතටම පිවිසියා. එතකොට බඹදත් රජුරුවොත් ඒ පාරට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මල්ලිකා රජුරුවොත් ඒ පාරට ඇවිල්ලා තියෙනවා. දැන් මේ පාර අපේ මේ ගමක පාරක් වගේ පුංචි පාරක්. මේ කරත්ත දෙකක් මාරු වෙන්න බෑ. දැන් නැගෙනහිර පැත්තෙන් එනවා බ්‍රහ්මදත්ත රජුරෝ. බටහිර පැත්තෙන් නැගෙනහිරට යන්න එනවා මල්ලිකා රජුරෝ. දැන් මෙහෙම ඇවිල්ලා දෙන්නට දෙන්න කරත්ත දෙක මුහුණට මුහුණ හමු වෙනවා. දැන් මල්ලික රජුරුවන්ගේ රියදුරා බඹදත් රජුරුවන්ගේ රියදුරාට කියනවා ඔය රතේ ඉවත් කරගන්න මොකද මේ රතේ ඉන්නේ මල්ලික රජුරුවෝ ඒ නිසා එම්බා රතචාර්ය උඹේ රතේ ඉවත් කරගන්න දැන් ඊළඟ බඹදත් රජුරුවන්ගේ රටේ ඉන රතචාරයා කියනවා බරණැස් රාජ්‍යයේ සාමියා වූ බඹදත් රජතුමා තමයි මගේ රටේ ඉන්නේ. ඒ නිසා උඹ ඔය රටේ ඉවත් කරගන්න. දැන් දෙකේම රජවරු දෙන්නේ එක්කෙනාට එක්කෙනා පස්සට යන්න කැමති නැහැ. එක්කෙනෙක් පස්සට යන්න කැමති නැහැ. හැබැයි දෙන්නම දැහැමින් සෙමින් රට පාලනය කරපු රට රටේ නීතිය සාමය ඇති කරපු විනිශ්චය ශාලා ඉවත් කරන තරමට ඉවත් වෙන තරමට රට සාමකාමී බවට පත් කරපු රජවරු දෙන්නේ. අපේ රටෙත් රජවරු ඕනේ නෑ. පාරට බැස්සහම ওই වගේ පාර දෙපැත්තෙන් වාහන දෙකක් ආවා. මේ වාහන දෙකට මාරු වෙන්න බැරි නම් බලන්නකෝ තියෙන යුද්ධයක් වැඩි දෙයක් කියා බයිසිකල් දෙකක්වත් මාරු වෙන්න කැමති නැති මිනිස්සු එක්කෙනෙක්වත් පස්සට ගිහිල්ලා අනිත් කෙනාට ඉඩ දෙන්න කැමති නැති ලෝකයක් නෙමේ අද එසේනම් එදා කෙසේ විය හැකිද කියලා රජවරුන්ට කෙසේ විය හැකිද කියලා නේද සමහරක් වෙලාවට පින්නතුනි අපේ මැති ඇමතිවරු බලයෙන් ඉදිමෙනවා ධනයෙන් ඉදිමෙනවා කීර්තියෙන් ඉදිමෙනවා ඒ වගේම නොඑක් දේවල් වලින් මේ ඉදිමෙන්න පටන් ගත්තා. ලොකුකම හිතාගත්තා. ওই වගේ පස්සට යන්නේ නැහැ. හැබැයි මේ දෙන්න එහෙම නෙවෙයි. මේ දෙන්න මේ රාජ්‍යත්වය නිසා රතචාර්ය දෙන්න තමයි දැන් මේ සටනේ ඉන්නේ. ඒ පාර දැන් කල්පනා කරනවා. මේ කවුරුවත් දෙපස්සට යන්නේ නැත්නම් දැන් මේකට උත්තරයක් තියෙනවා. දැන් මේකට උත්තරේ මොකක්ද? ඒකට කල්පනා කරලා බලනවා වැඩිමහලු කෙනා කවුද? කවුරු හරි මෙතන වැඩිමහලු කෙනෙක් ඉන්නවනම් එයාට පාර ඉද දීලා බාලයා පාරෙන් අයින් වෙනවා. බලනකොට දෙන්නම එක හා සමාන වයස් ඇති දෙන්නේ. රජවරු දෙන්නම එක හා සමාන වයස. වයස විචාරුවම දැන් දෙන්නම සම වයස් අය. ඊට පස්සේ බලනවා මේ අයගේ බලය, ධනය, කීර්තිය, ජාතිය, ගෝත්‍රය, කුලය ඔහුට අයත් ප්‍රදේශ. දැන් මම මම මුලදී මේ අතන මතක් කළානේ මේ සමාජෙ හැටි. එනිසා දැන් බලනවා බඹදත් රජුරවන්ට කොච්චර බලයක් තියද මල්ලික රජුවන්ට කොච්චර බලයක් තියෙනවද? දැන් මෙහෙම එයාගේ ජාතිය කොහොමද? එයාගේ ධනය කොහොමද? එයාගේ කුලය කොහොමද? එයාගේ ගෝත්‍රය කොහොමද? එයාගේ රටේ ප්‍රමාණය කොච්චර? මේ සියල්ල විචාරල විචාරල කතා කරනකොට මේ දෙදෙනාටම යොදුන් 300ක් පමණ රාජ්‍ය හිමිකරුවෝ සමාන බලය තියෙනවා සමාන ධනය තියෙනවා සමාන කීර්තිය තියෙනවා සමාන ජාතියක් සමාන ගෝත්‍රයක්, සමාන කුලයක් බලාගෙන යනකොට ඒ ප්‍රශ්නෙට ඒ උත්තරේ හරියන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා සිල්වත්කම බලමු. සිල්වත්කමින් වැඩි කෙනා අපි කවුද කියලා බලමු. ඒ පාර ඔන්න සිල්වත්කම විසඳන් සිල්වත්කමින් ප්‍රශ්නේ විසඳන් උත්සාහ කළා. ඒ පාර රතාචාර්යගෙන් අහනවා. වැඩියෙන්ම සිල්වත්කමින් ගුණයෙන් යුක්ත උඹේ රජුරුවන්ගේ ගුණ යහපත්කම මොකක්ද? දැන් මල්ලික රජුරුවන්ගේ රතාචාර්යා මේකට උත්තරයක් දෙනවා. එයා තමන්ගේ රජුරුවන්ගේ ගුණවත්කම සිල්වත්කම ප්‍රකාශ කරනවා. කොහොමද මේ ප්‍රකාශ කරන්නේ? දල්හං දල්හස්ස කීපති මල්ලිකෝ මුදුනා මුදුන් සාදුම්පි සාදුනා ජේති අසාදුම්පි අසාදුනා ඒතාදිසෝ අයං රාජා මග්ගා උයාහි සාරතේ දැන් මේකේ පැහැදිලි කරලා දෙනවා මෙහෙම සතාචාර්ය මේ මල්ලිකා රජු දැඩි අයට පදින් පහර දෙනවා මෘදු අය මෘදු භාවයෙන් පිළිගන්නවා විසඳනවා. කියන්නේ මෘදු අයට මෘදු විදියට සලකනවා. සත්පුරුෂයා සාදු ගුණයෙන්ද සත්පුරුෂයාට සත්පුරුෂ ගුණයෙන්ද අසත්පුරුෂයාට අසත්පුරුෂ ගුණයෙන්ද තමයි අපේ රජුරෝ සලකන්නේ. මගේ රජුරුව මේ ආදී ගුණයන්ගෙන් යුක්ත කෙනෙක්. එවැනි ගුණ ඇති මේ රජුරුවන්ට යන්න දීලා ওই බඹදත් රජුරුවන්ගේ කරත්තය උඹ වයින් කරගනින් කියලා මල්ලික රජුරුවන්ගේ රියදුරා කියනවා. දැන් මේක අපි විග්‍රහ කරනවා නම් ඒහි දල්හං දල්හස්ස කීපති යමෙක් දැඩි වෙයිද බලවත් වෙයිද දැඩි ප්‍රහාරයෙන් හෝ තද වචනයෙන් හෝ පරද්දන්න ඕනේ කියලා තමයි මල්ලික රජුරුවන්ගේ ප්‍රතිපත්තිය. ඔහුට දැඩි දඬුවම් පහර දීමක් හෝ තද වචනයක් හෝ එල්ල කරනවා නම් ඒ දැඩිව පහර එල්ල කරමින් පරදවීම තමයි මල්ලිකා රජුරුවන්ගේ ක්‍රමය. ඒ වගේම මල්ලිකා රජුරුවෝ මුදු අයට මුදු විදියට සලකනවා තමා මුදු වෙනවා අනිත් අය මුදුනා ඒ මුදු උපායෙන් තමයි ප්‍රශ්න විසඳන්නේ ඔහු සංයමයකට සංවරයකට පත් කරන්නේ ඒ වගේම සාදුම්පි සාදුනා ජේත අසාදුම්පි අසාදුනා යහපත් සත්පුරුෂයෝ ඔවුන්ට තමාත් යහපත් සත්පුරුෂයෙක් විදියට සලකනවා සත්පුරුෂ උපායෙන් තමයි එයාගේ එයාට ලං වෙන්නේ එයාගේ ප්‍රශ්න විසඳන්නේ එයා එක්ක කටයුතු කරන්නේ යමෙක් අයහපත් නම් රජ්ජුරුවත් අයහපත් අයහපත් උපායෙන් තමයි ඔහුගේ ප්‍රශ්න විසඳන්නේ ඒතා දිසෝ අයං රාජා මගේ රජ්ජුරුව මෙන්න මේ වගේ තමයි අපේ රජ්ජුරුවන්ට මෙන්න මේ වගේ සිල් ගුණයක් තමයි තියෙන්නේ මෙබඳු ආකාර ගුණයකින් තමයි ඉන්නේ. ඒ නිසා මග්ගා උයහාබි කාර්ති අපේ රජතුමාට මාර්ගය දෙන්න කියලා දැන් මල්ලික රජුරුවන්ගේ තාතාචාර්යා මේ ගාථාවේ මේ විදිහට කියනවා. මේක අහගෙන ඉඳලා දැන් මල්ලික රජුගේ රතාචාර්යා කියනවා එහෙනම් බඹදත් රජුරුවන්ගේ ගෝලයා ඔය රතාචාර්ය උඹනේ. දැන් ඔබ කියහන් බඹදත් රජුරුවන්ගේ සිල් ගතිය කොහොමද කියලා. එතකොට ඒ රසාචාර්ය මේ විදිහට කියනවා. අක්ඛෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනෝ ජිනේ කදරියං දානේන සච්චේන අකලිවාදිනං ඒතාදිසෝ අයං රාජා මග්ගා උයාහි සාරති තොට මේ මා මුලින් මාතෘකා කළ කතාව දැන් බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ සීලය කොහොමද? ක්‍රෝධ කරන්න අක්‍රෝධයෙන් දිනනවා. අසත් පුරුෂයා සත්පුරුෂකමින් දිනනවා. තද මසුරු කුජලයා දීම නිසා පරිත්‍යාගයෙන් දිනනවා. බොරු කියන මිනිස්සු සත්‍ය වචනේ කියලා දිනනවා. මගේ රජතුමා මෙන්න මේ විදියයි රතාචාර්ය කියලා මල්ලික රජුරුවන්ගේ රතාචාර්යයට ප්‍රකාශ කරනවා. ඒක අපි විස්තර කියනවා නම් ඒහි ඒතාදිසෝ ඒ කියන්නේ අක්කෝදේන දිනේ කෝදಂತಿ මේ වශයෙන් කියනකොට ගුණයෙන් යුක්තනම් දැන් අක්කෝද හදවතකින් ක්‍රෝධය නැති කරන කිපුණු කුජලයක් නැති කරන්න පුළුවන් අක්‍රෝධේ. ක්‍රෝධ කරන්නේ නැති. ක්‍රෝධ කරන කෙනෙකුට කරුණා මෛත්‍රී සහගත අක්‍රෝධ සහගත සිතකින් උත්තරය දීලා ප්‍රශ්නේ විසඳනවා. අසත්පුරුෂය ඉන්නවනම් ඒ අසත්පුරුෂයාට කරන්න තියෙන හොඳම දේ තමයි සත්පුරුෂකම ප්‍රදර්ශනය කළා අසත්පුරුෂයා දිනාගන්නේ. අද සමාජයේ නැත්තේත් ඒකයි. සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. අසත්පුරුෂයන් අතරට සත්පුරුෂයෙක් වෙන්න. එතකොට අසත්පුරුෂයන් දිනන්න පුළුවන්. කදරියන් පද මසුරු මිනිස්සු ඉන්නවනම් ඒ තද මසුරු මිනිස්සු තද මසුරු කමින් මුදව ගන්න නම් කල යුතු දේ දානේන දීමයි දෙන්න ඕනේ දීමෙන් තමයි තද මසුරු මිනිස්සුන්ගේ මසුරුකම් නැති කරන්න පුළුවන්. මසුරා ඉදිරියේ දෙන්න පුරුදු කරවන්න ඕනේ. අලිකවාදී නම් බොරු කියන මිනිස්සු බහුතරයක් 2000ක් රටක පාලනය කරන රාජ්‍ය පාලකයෝ ඉන්නේ එහෙමයි. නමුත් මේ බබදත් රජුරෝ ඇත්ත කියලා බොරු කියන මිනිස්සු අතර ඇත්ත කියලා සත්‍යේන සත්‍ය වචනේ කියලා තමයි ජීවිතය දිනලා තියෙන්නේ. ඒ නිසා මග්ගෝ උයහහි යහලුව අපේ රජුරවන්ට දෙන අපේ රජතුමාගේ සීලය මෙපමණයි රජුරවන්ට පාර දෙන්න කියලා කියනවා. මේක අහපු ගමන් මල්ලික රජුරුවන් සතාචාර්යයි දෙන්නම බිමට බැහැලා අස්වැය අයින් කළා හතෙත් අයින් කරගෙන බම් බ්‍රහ්මදත්ත කුමාරයට පාර අවහිර කරන්නේ නැතුව පාරේ යන්න දෙනවා. මේ වෙලාවේ ධර්මදත්ත රජුරෝ ධර්මදත්ත රජතුමාත් ඔහුට ගරු කරමින් තමන්ගේ නුවරට බඹදත් රජුරෝ යනවා මල්ලිකා රජුරෝ අර රජුරවන්ට පාරේ ඉඩ දීලා තමන් රජුරෝ ගියාට පස්සේ තමන්ගේ රටට යනවා ලෝතර බුදුරජාණන් වහන්සේ කුසල රජතුමාට අවවාදයේ පිණිස මේ ජාතක කතාව දේශනා කරලා තියෙනවා. මල්ලික රජුගේ කථාචාර්යා මුගලන් හාමුදුරුව හැටියට ඒ වගේම රජුරෝ ආනන්ද හාමුදුරුව හැටියට බරණැස් රජුගේ කතා රතාචාර්යා සරියුත් මහරහතන් වහන්සේ හැටියටත් රජුරෝ ලෞතුරා බුදුහාමුදුරුව හැටියටත් ඒ කාලේ වැඩ හිටියාය කියලා මේ ජාතක කතාවෙන් පැහැදිලි කරලා දෙනවා. මේ උතුම් වූ ධර්ම දේශනාව පින්නතුනි තමන්ගේ ජීවිතය හදාගන්නත්, ගම රට හදාගන්නත්, රටක පාලනය කරන පාලකයන්ට රට හදාගන්නත්, නීතිය හරියට පවත්වන්නත්, නීතිය හරියට ගරු කරන්නත්, හරි දේ හරි විදියට දකින්නත්, රජෙක් නම් රට පාලනය කරන්නේ රජ කරන්නේ කොහොමද කියලා දැනගන්නත් තාමත්ම වටිනා හොඳ ධර්ම දේශනාවක් කියන බව තමන්ගේ හදවතට අරගෙන තමන්ගේ ජීවිතය මනමින් ගොඩනගා ගන්න කියන ආරාධනාව සිද්ධ කරමින් අද දවසේ මේ ධර්ම දේශනාව ඔබ හැම කෙනෙකුටම මෙලොව පරලොව දෙලොව සැනසෙල්ල අමා මහ නිවන් සැප පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අවස ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ කුසලානිසංස ධර්මය ඔබ නමින් නැති මිය පරලෝ ගියා වූ සියලුම ඥාති වර්ගයාට ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා ඔවුන්ගේ පරලෝ ජීවිතය සැපවත් වේවා සුගතිගාමී වේවා උතුම් වූ නිවනින් සදා සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියන්නේ. සාදු. ඒ වගේම ඔබ මේ ලෝකයට බිහි කළ ඔබේ මෑණියන්ට, පියාණන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ට උදව් උපකාර කළ සිරු දෙනාට ඒ වගේම ඔබේ දරුවන්ට ඔබට හැම කෙනෙකුටම මේ ලෝක වශයෙන් කායික සුව වේවා මානසික සුව වේවා පරලෝ ජීවිතයේ සපවත් සුගතිගාමීව අමාමා නිවනින් සදා සැනසීම පිණිස මේ උතුම් වූ ධර්ම ශ්‍රවණානිසංසය හේතු වාසනා වේවා කියලා සාදු නාදයකින් ප්‍රාර්ථනා සාදු සාදු සවිවාදන සීලෙස් නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සුපින්නතුනි රාජවාද ජාතකය ඇසුරට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතර ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිපති මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේකාධිකාරී සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමල්ලේ විධායක සභික සිරි මහින්ද පරිවේනාධිපති ප්‍රවීණාචාර්ය දර්ශනපති පූජනීය පරතුව ජිනරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වයේ ගන්නට. එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන ඔබ සැමට සම්මා සම්බුත් සරණයි.